සෙනසුරාදා උදෑසන ධර්මානුශාසන දේශකයන් වහන්සේ මිරිගම පිටියේ ගෙදර නාවාන අමාවේ ආරණ්‍ය සීනාසනාධිපති කම්මඨානාචාර්ය පූජ්‍යපාද මාරසන ජාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමන්ත චක්කවාලීසු අත්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 කම්මස්සක ආමානව සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණ කම්මං සත්ති විභජති යදිදං හීනපනීතතායාති තී අප සරුවත් රාජෝත්තම වහන්සේ පතන මහා කරුණාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට පින්වතුනි මේ ධර්මයේ දේශනා කරන්නට යෙදුණා. ශ්‍රවණ ගණ බුදුරස් විහිදුවමින් උදාගිරි පර්වතයෙන් පැන නැගුණු තරණ සූර්ය බඳු බඳු උතුම් ධම් සභාවේ වැඩ සිටිමින් සරුවත් වහන්සේ අප හැම දිනාට මේ වටිනා මනුෂ්‍ය සම්පත්තියේ තියෙන වටිනාකම කියලා දෙන්නට යෙදුණා. සද්ධර්ම ශ්‍රවණය කිරීමේ තියෙන උතුම් ප්‍රතිලාභය ගැන කියලා දෙන්නට යෙදුණා. මේ ගෞතම බුදුසසුන ලැබීමේ මහ පුණ්‍ය ධර්මයේ පිළිබඳව අපට කියලා දෙන්නට යෙදුණා පින්වතුනි. ලැබෙන මනුෂ්‍ය සම්පත්තිය ගිනහිනට ඉඩ කඩ නොදී වහා වහා මේ පිවිතුරු ධර්මයේ ආර්ථය අපි වටහා ගන්නට අපේ නුවණ අපි යොමු කර ගන්නට ඕනේ. මුළු සිතම නතු කරගෙන සවන් යුගම යොමු කරගෙන පින්වතුනි සත් ධර්මය අර්ථේ මනාකොට වටහා ගන්නට අපි කල්පනාවට ගන්නට ඕන. තෝදීය බහුණගේ පුතා තම සුභමහානලකයා. සුභමහානලකයා සරුවක රාජෝත්තමන මහන්සේ හමුවට ඇවිත් වන්දනා කරලා එකක් පසක වහඩියලා සාරවත්යන් වහන්සේගේ විමසනා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මනුෂ සම්පත්තිය ලැබූ පින්වතුන් අතර උස් පහත් බේදයක් දකින්ට ලැබෙනවා. හීන ප්‍රනීත භාවයක් දකින්ට ලැබෙනවා. දුක්පත් කොහොසක් ඇටියට. ස්වාමීනි මොකද්ද මේකට හේතු මොකක්ද මේකට ප්‍රත්‍ය හේතු ප්‍රත්‍යය විමසන්තේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මානුෂ සම්පත්තියක් ලැබූ පින්වතුන් අතර දීර්ඝායු සම්පත්තිය ලබන්නට අල්පාශක වෙන්නට හේතු දේශනා කරන්නට එනවා. නිදුක්ඛ නිරෝගී දිවි පෙවතක් ගත කරන්නටත් නිරෝගීකම නැතුව දිවි පෙවත ගත කරන පින්වතුන් පිළිබඳවත් මහා නුවණති පින්වතුන් පිළිබඳවත් නුවණ මඩ පින්වතුන් පිළිබඳවත් යමකමක් ඇති පින්වතුන් පිළිබඳවත් යමක් කමක් නැති පින්නතුන් බවත් දිලිඳු වසරනෝ දීපෙවිතක් ගත කරන පින්නතුන් පිළිබඳවත් ඉහළ කුලයක උත්පත්ති ලැබලා තව කෙනෙක් නීච කුලයක උත්පත්ති ලැබලා ඒ බවත් ඒ වගේම අල්පේශාක්‍ය මහේශාක්‍ය බවත් රූප සම්පත්තිය ඇති නැති පුජ්‍යයන් පිළිබඳව මනාකොට මනරම් දම් දෙසුමක් අපට දේශනා කරන්න තියෙනවා පින්නතුනි දීර්ඝ සම්පත්තිය ලබන්නට අල්පාස්ක වෙන්නට හේතුව මොකද කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වතුනි මොම සාරාංශ පිළිතුරක් දෙනවා කම්මස්ස කතා මානව කම්ම දායාද කම්ම යෝනි පින්වත් මානවකේ කර්මයේ දායාද කොටගෙන කම්ම යෝනි කර්ම උත්පත්ති ස්ථානයේ කොටගෙන කම්ම බන්දු කර්මයේ පිලිස නෑයා කොටගෙන කම්ම ප්‍රතිසරණ කර්මී පිරිසරණ කොටගෙන කම්මන සත්‍යේ විභජති මේ සත්‍යය හීන ප්‍රනීත විදිහට බෙදන් තේදුනේ කරුණේ විහිං කියලා අපේ බුදුහාමුදුර අපට දේශනා කළා. අප කරන හොඳ නරක හේතුඵල ධර්මයක් ඇටියට පින්වතුනි උස් පහක් ඇටියට බෙදන්නට හේතුන හැටි බුදුහාමුදුර දේශනා කරන් තේදුනා. මේ සංඛාර ධර්මයන් මනුෂ්‍ය සම්පත්තියක් කරගෙන යන විදිහට කොයි ආකාරයකද මනුෂ්‍ය සම්පත්තියක් ලැබුණොත් අපි සකස් කරගත් මේ කර්ම සකස් වෙන ආකාරය පිළිබඳව මනාකොට දේශනා කරන්න තිබුණා. පින්විතනි සතුන්ට හිංසා කරනවද, පීඩා කරනවද, දුක් දෙනවද, මරණවද, මරාගෙන කනවද? මේ දෙහතේ ලේතවර ගන්නවද? උප උපන් මනුෂාත්ම භාවයක් ලැබුණොත් පින්විතනි ඒ කරගත්තා වූ කර්ම සමාදානයේ හේතු කොටගෙන නිරේ ගිහින් උත්පත්ති ලැබුණායි කියනවා. නිරයෙන් චුත වෙලා මනුෂ්‍ය ලෝකයේ පින්නතුණු උත්පත්තියක් ලැබුවොත් අඩු වයසින් මරණ ධර්මයට පත්වෙන තේ හේතුවක්. සත්ත්ව ඝාතන පාප කර්මය දිසාපාමුක් ආචාර්යයන් වහන්සේගේ එකම පුතුන් මරණ ධර්මයට පත් වුණා. අපේ බෝසත් උත්තම ධර්මපාල කුමාරයයි තම ඥාතවැසි පිරිසට යහළු මිත්‍රයන්ට සිහිපත් කරනවා හෝ කුඩා කාලෙත් මරණ ධර්මයටපත් වෙනවාද කියලා. දිසාපාමු කාචාරිවරයා එළු රැටයක් අරගෙන දෙමාපියන් වහන්සේලා හමුවට ගිහිල්ලා කියනවා ඔබගේ පුතුණු මරණ ධර්මයටපත් වුණා බොහෝ කාලයක් කියලා. එකලස දුහදන රාජ්‍යරෝ අප බෝසත් උත්තමයන් වහන්සේගේ පියාණෝ විශ්වාස කළේ නැහැ. බාල වයසේදී අපේ දරුවෝ මරණ ධර්මයට පත්වන්නේ නැහැ. දැසි දහසියොත් ඒ පවුල විශ්වාස කළේ නැහැ. කුඩා කලු මරණ ධර්මයට පත්වෙනවා කියලා. දිශාපාම කාචාර්යවරයා විමසනවා කුඩා කල නොමරණට මොකද හේතු කියලා. ඒ මොහොතේ සිහිපත් කරනවා. කිසි විටකත් දස අකුසල ධර්මයන් සමාදන් වෙලා නැහැ. දස කුසල ධර්මයන් සමාදන් වෙලායි කටයුතු කරන්නේ. කිසි කලකත් බොරු කියන්නේ කිසි කලකත් නපුරේ කියන දේවල් කරන්නේ නැති නිසා අපේ වංශයේ උදවිය දීර්ඝ සම්පත්තිය ලැබෙනවා. බාල වයස්වලදී මරණ ධර්මයට පත්වන්නේ නැහැ කියලා. පින්වත මොහොතක් කල්පනාවට ගන්න. අඩු වයසේ මරණ ධර්මයට පත්වෙනවා නම් මරණ ධර්මයට පත්වන්නේ ප්‍රාණඝාතය. සතුන්ට හිංසා කරනවද පීඩා කරනවද දුක් දිනවද මරනවද මරාගෙන කනවද පින්නතනේ බොහෝ රෝග පීඩාවන්ට එයත් හේතුවක්. නිවතක් කල්පනාවට ගන්න. මේ සම්බුදු සසුන තුළ බොහෝ දීර්ඝ සම්පත්තියෙන්ද පින්නරි ස්වාමීන් වහන්සේලා හිටිය බක්කුල හාමුදුරුව අවුරුදු 80 දී පැවිදි බිමටපත් වුණේ. තවත් අවුරුදු 80ක් දිවි පෙවත ගත කරගන්න තිබුණා පින්නතුනේ. මහා මායා දේවිය මහන්ත කල්පනාවට අරගෙන ඒ උත්තමාවිය බෝසත් කුතුණුව බිහි කළ කාලය තුල එක ධර්මතාවයක් හත් දවසක් ඇතුළත මාර්ග ධර්මයටපත් වුණා ප්‍රජාපති ගෝතමාවේ ගණකේ අවුරුදු 120ක් ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 120ක් සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා අවුරුදු 120ක් මේ සම්බුදු සසුන තුල අභිරමණය කළ පින්තුනි පින්තුනි දීර්ඝායු සම්පත්තිය ලබන සියලු සතුන් කෙරෙහි තානුකම්පිය වාසය කරනවා. දඬු මුගුරු පැත්තක තියෙන දයාව උපදව ගන්නවා. දෑති ලීතවර ගන්නේ පින්වතුනි. ඒ නිසා මේ මනුෂ්‍ය සම්පත්තිය ලැබු පින්වතුන් අතර දීර්ඝායු සම්පත් ඇති උපදිනට එයයි පින්වතුනි කාරණේ. මේ තරුණ මානවකයට සිහිපත් කරන පින්වත මේ මනුෂ්‍ය සම්පත්තියක් ලැබු පින්වතුන් අතර නිස්සන්ති බහුව ආභාද බොහෝ ආභාදයන් තින උදවිය දකින්ට ලැබෙනවා. නිස්සන්ති අප්‍රභාද අල්පයාබාද මොකද මේකට හේතුව කියලා පින්නතුනි සතුන් පලවා හරිනවන දඬු මුගුරු ගන්නවන ගල්කට ගන්නවන හිංසා කරනවන පින්නතිනි බිය වත්නවන බොහෝ රෝග පීඩාවන්ට හේතුවක් පින්නතිනි බොහෝ රෝග පීඩාවන්ට සියලු සතුන් කෙරේ දඬු නිගුරු බහා තබා කරුණාව මෛත්‍රී උපදවගෙන කටයුතු කරනවද? පින්වත්නි අල්පාභාග තියෙන තේතු රෝග පීඩාවන් නැතුව දවසක් සාරවත් රාජෝත්තමයන් වහන්සේ මහා සංඝරුණ පිරිවරාගෙන සත්පුරුණි දේශනා කරන මේ අහසේ පියාසල් කරපු පක්ෂී පිච්චෙන බිම රැටුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අහසේ පියාසල් කර පක්ෂියා අහෝ කුමන හේතුවකටද මේ පිච්චෙන බිම රැටුනේ? මේ පක්ෂියා පෙර ජීවිතයකදී නම් ගොවියෙක් සීසන මොහොතේ තමුන්ගේ වයසට ගියපු ගවයා නිදාගෙන තියෙනවා නිදාගත්තු මොහොතේ හැමදාමත් නිදාගන්න ඕන කියලා පින්වතුනි පිදුරු දාන කොච්චර තේදුනා මේ කරගත් පාප කර්ම නිසා පින්වතුනි ප්‍රාණඝාත පාප කර්ම නිසා නිරේ උත්පත්ති ලැබලා නිරේන් චුත වෙන මේ තිරිසන් ලෝකේ පක්ෂියෙකු හැටියට පියාසර කරස්දී මේ පිච්චල බිම වැටුණා. අම්මේ ස්වාමීන් කොහොමද මේ අහසේ ගිය කෙනෙක් පිච්චුනේ? අම්ම කෙනෙක් රෑංජනයකට තෙල් දැම්මා. තෙල් බඳුන ගිනිගෙන වහලේ ගිනිගෙන වහලේ දඟුවක් ආකාශයේ ගොස් මේ පක්ෂියාගේ තත්ත්වය දැවිලා මේ පිච්චල බිම වැටුනේ මේ සියවෙනි ආත්ම භාවය කියලා. බලන්ට පින්වත්නි අහස උදී යන්නට පුළුවන්කම තිබුණත්, දිර දුර ගීක සැඟවිලින්නට පුළුවන්කම තිබුණත් ප්‍රාණඝාත ආදී පාප කර්ම කළ තිනවද පින්වතනි පහළ බේලින්ට තනක් ඇත්තේ විඳවන්ට වෙන ওই පාප කර්ම අපි පසුපස එනවා මොන තියෙන පින්වතුන් කිසි විටක ප්‍රාණඝාතයට හෝ සතුන්ට හිංසා පීඩාවල් වලට කැමති වෙන්නේ නැහැ පින්වතුනි ඒ බොහෝ රෝග පීඩාවන් වලට ගොදුරු වෙනවා දවසක් පින්වතුනි තවරසකී පසේ බුදුරජාණන් වහන්සේ පින්ඳ පාත වඩිනවා කුෂ්ඨිකෝහි කොහෙද මේ උදෑසනම මේ වස්ත්‍රයක් පෙරවගෙන යන්නේ කියලා විමසුවා. අහෝ පින්වතුනි, ඒ කර්ම විපාකයව කුෂ්ඨ රෝගීක හැටියට උප්පත්ති ලබන්නට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප වුණා. තුන්දි ස්වාමීන් වහන්සේ අසනීප වුණා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අසනීප වුණා. මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් අසනීප වුණා මට ලෙඩක් දුකක් නෑ මම නිදුක්ක නිරෝගී ඉන්නවා කියලා යම් පින්වතෙක් හිතනවා නම් මේ මෝඩකම හැර බාලකම හැර වෙන කුමක්ද කියලා අපේ සරුවක් යන වහන්සේ විමසන්න තියදුනා මකුල පිතා දවසක් කියනවා අම්මේ කුණුණු බිත්තරයක් වගේ මේ ශරීර කුණුව කියලා ඒකාන්ත වශයෙන් අප හැම දිනකටත් ඒ ධර්මතාවය උරුමයි පින්වතුනි රෝග පීඩාවන්ට අපිට ගොදුරු වෙන්න වෙනවා. රෝග පීඩාවන්ට ඇතවෙන්න කෙනෙක් ඇත්තේ නැහැ පින්වතුනි. කර්මයේ පින්වතුනි අප හැම දිනකටම බලපානවා. මේ වටිනා මනුස්ස ජීවිතය තුළ කල්පනාවට ගන්න. අපි බෝසත් උත්තමයන් වහන්සේ මහලුවන් මරණ තැනක දැකලා මහලුවන් මහලුවන් මැරිණ ආකාරය දැකලා පෙර ජීවිතයක සිනහ වෙලා තියෙනවා. ඒ කර්මය නිසා පින්වතුනි ඒ උත්තරමන මහසෙට හිසේ කැක්කුමක් ආවා. ඒ උත්තරමන මහසෙ මල්ලෝ පුරාණල වේගවත් විදියට මේ තරුණෙක් බිම පතිත කරලා පින්වතුනි සරුවක්ඥ මහසෙ සත්‍යමේ දේශනා කරනකොට ඒ උත්තරමන මහසෙට පිටේ කැක්කුමක්. පින්වතුනි කල්පනාන්ත ගන්ත අපි සිතින් කයින් වචනේ තිබුණු මුල් කොටගෙන පින්වතුනි සතුන් හිංසා කරන ආකාරයක්, පීඩා කරන ආකාරයක්, දුක් විඳින ආකාරයක් අපි දඬු මුගුරු වහරගෙන පළව හරිනවද, බිය වර්ධනවද, සිනහ වෙනවද පින්වතුනි? කරුණිය සකස් වෙනවා, ඊඳවන්ත වෙනවා, පැනල බේලින්ට තනක් ඇත්තේ. ඒ වගේම මේ සුභ මහානවකයට සිහිපත් කරන පින්වතුනි, මනුෂ්‍ය සම්පත්තිය ලැබු පින්වතුන් අතර විරූප උදවි ඉන්නවා. භූ රූප සම්පත්තිය උදවි ඉන්නවා. දිස්සන්ති දුක්ඛනා දිස්සන්ති වන්නවන්තෝ පින්වතුනි විරූප වෙන්නට අවලස්සන වෙන්නට පඳු පැහැගෙන්නට හේතුව තමයි ක්‍රෝධය දේශය පහළ කිරීම ඉන්න ප්‍රකෘති ස්වභාවය වෙනස් කිරීම වචනය කියනකොට ගැටෙනවා ලැබෙනවා දවසක් මල්ලිකා දේවිය සරුවකයන් වහන්සේ හමුවට පැමිණලා වන්දනා කළ එකක් පසුක වාඩි වුණා වාඩි වෙලා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මාර්ගම ඉතනි ස්ත්‍රිය කෙනෙක් ස්ත්‍රියක් දෙස බලනකොට හරි විරූපයි අවලසන නමුත් මහ ධන මහත් භෝගේ මහේසාකේ මොකද්ද මේකට හේතුව ස්වාමීනි තවත් ස්ත්‍රියක් දෙස බලනකොට ඒ ස්ත්‍රී විරූපයි අවලසනයි පඳු පෙරගෙනිලා නමුත් අල්ප ධන අල්ප භෝග අල්පේසාකේ මොකද්ද මේකට හේතුව අනේ ස්වාමීනි තවත් ස්ත්‍රියක් දෙස බලනකොට හරි රූප සම්පත්‍යයි නමුත් අල්ප ධන අල්ප භෝග අල්පේසාකේ මොකද්ද මේකට හේතුව ස්වාමීනි තවත් ස්ත්‍රියක් දිස බලනකොට බොහොම රූප සම්පත්තිය නමුත් අල්ප ධන අල්ප භෝග අල්පේශා කියන මොකද්ද මේකට හේතුව? සාරවත්යන් වහන්සේ සිහිපත් කරන මාලිකාවේනේ පෙර ජීවිතවල ක්‍රෝධය ද්වේෂය පහල කරනවද ඉන්න ප්‍රකෘති ස්වභාවය විනාශ කරනවද වචනය කියනකොට ගැටෙනවද läගෙනවද විරූප වෙනට හේතුයි අවලස්සන වෙනට හේතුයි නහර ඉලිප්පිලා පඳු පැහැ ගෙනිලා දුරුපිනි වෙනට හේතුයි නමුත් ඒ තැනැත්ති පෙර ජීවිතයක ධම්පම් පුද පූජා කටයුතු කළ තියෙන නිසා මහ ධනයතු මහ භෝග සම්පත්‍යතු මහේසාකී උත්පත්ති ලැබුවා. තවත් ස්ත්‍රියගේ තම විරූපය අවලසනයි අල්ප ධන අල්ප භෝග. අල්ප භෝග වෙනත දන් දීලා නෑ. නමුත් විරූපයි. කෝණේ දේශේ පහළ කිරීම. මනුෂ්‍ය සම්පත්‍ය ලැබු පින්වතුන් අතර ඉනියුම් දුර්වන්නව විරූපව පඳු පෙරගෙන්නට හේතුව පින්විතනි ක්‍රෝධය ද්වේෂය පහළ කිරීම සමහර විට වචනයක් කියන්නට බෑ ස්වාමියා කතා කරනකොට එක්ක දුවේ පුතේ කතා කරනකොට අර අපි කියන්නේ හොස්සල ළඟින් මැස යන්න බෑ කියලා ක්‍රෝධය උපදිනවා ද්වේෂය උපදිනවා අන්‍යතර විෂණයකින් භෝග විෂණයකින් හෝ දුක දරා ගන්න බැරුව සුසුම් හෙලනවා උපායාසයේ බහුල කොට වාසය කරනවා පින්විතනි විරූප වෙනට හේතුයි මනුෂ සම්පතිය ලැබූ පින්වතුන් අතර පින්වතුනි බොහෝම උතුම් වර්ණ සංහරින් යුක්තයි ඇයි පෙර සංසාරික ජීවිතවලදී පින්වතුනි ක්‍රෝධය ද්වේෂය පහල කරන්නේ නැහැ කරුණා මෛත්‍රිය ආදී උතුම් ගුණධර්මයන් සමාදන් වෙලා ඉන්නේ වචනය කියනකොට ගැටෙන්නේ නැහැ ලැබෙන්නේ නැහැ සිනහමසු මුහුණින් යුතුව කටයුතු කරනවා ඒකේ ප්‍රතිඵලයක් තමයි පින්වතුනි රූප සම්පත්‍ය ඇති උප්පත්ති ලැබනට දැන් බලන්න මාළිකාවියට සිහිපත් කරන මාළිකාවියනි උතුම් වර්ණ సౌందර්යය ඇති වෙන්නට හේතුවයි උපායාසයේ බහුල කොට වාසය කරේ නෑ. ඉන්න ප්‍රකෘති ස්වභාවය වෙනස් කරන්නේ වචනයක් කෙනෙකුට ගැටුනේ නෑ ලැබුණේ නෑ. ඒ නිසා උතුම් වර්ණ సౌందර්යයෙන් යුක්තයි. නම සමුණු බමුණට දම්පැම් පුද පූජා කටයුතු කළ නැති නිසා අල්ප දාන අල්ප භෝග ඇති උප්පත්ති ලැබුවා. මනුෂ්‍ය සම්පත් ලැබුවේ ඉතින් අතර වමු රූප සම්පත්තියෙන් යුතු උදවිනා. ඒ පෙර ජීවිතවල ක්‍රෝධී දේශය පහළ නොකිරීම නිසා ශ්‍රමණ බමුණන්ට දම්පම් පුදු පූජා කටයුතු කළ නිසා මහා ධනයට මහා භෝගයට උප්පත්තිය ලැබුවා. දැන් මාළිකාවිය මේ විමසූ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේගෙන් පිළිතුරු ලැබෙනකොට අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම පෙර ජීවිතයක ක්‍රෝධී ද්වේෂය පහළ කරලා තියෙන ඉන්න ප්‍රකෘති ස්වභාවය වෙනස් කරගෙන තියෙන වචනයක් කියනකොට ගැටුණ ලැබුණා. ඒ නිසා මම මේ ජීවිතේ විරූප වුණා. නමුත් ශ්‍රමණ බමුණන්ට දම් පැන් පුද පූජා කටයුතු කළා තියෙනවා. මහේ සාතු උත්පත්ති ලැබලා තියෙනවා මම. දැන් බලන්න මේ මාළිකාවිය සිහිපත් කරන හැටි මුළු හදවතින්ම තිරුවන් සරණ ගිය ශ්‍රාවිකාවියකට මං සලකත්තා. මින් ඉදිරියට දැසිදාසියෙකුටවත් ක්‍රෝධී ද්වේෂය පහළ වෙන විදිහට මම කටයුතු කරන්නේ වචන කියන්නේ නේ කියලා මුළු හදවතින්ම මාළිකා දේවිය සරණ ගියා පින්වතුනි. තෙරුවන් පින්වතුන් කල්පනාවට ගන්නට මේ මනුෂ්‍ය සම්පත්තියක් ලැබූ පින්වතුන් අතර පින්වතුනි අපට දකින්ට ලැබෙනවා දිස්සන්ති අප්පේ සක්කා දිස්සන්ති මහේසක්කා අල්පසාක්‍ය උදවියත් මහේසාක්‍ය උදවියත් පින්වතුනි මහේසාක්‍ය උප්පත්ති ලබන්නේ අන්‍ය සැපතට ඉරිසියා කරන්නේ නැහැ ගුණ ධර්ම දිනු කරනවාද ඒ ගුණ ධර්මයට සතුටු වෙනවා. සද්ධාවන්තයි නම් සීලවන්තයි නම් ත්‍යාගවන්තයි නම් ධර්මඥානී යුතන රූප සම්පත්තියෙන් යුතන අහෝ අපේ කෙනෙක් නේ අපේ කෙනෙක්ද කියලා සතුටටපත් වෙනවා. මුදිතා ගුණය දිනු කරන සතුටු වෙනවා. මුදිතා ගුණය. ඒ නිසා පින්නතනේ ඒ මනුෂ සම්පත්‍ය ලැබු පින්වතා පිරිස ඉදිරියට විසහාරද වෙන්නේ මුළු ගැහින්නේ. ගමේ රටේ පලාතේ උනත් කා අතර පිළිගැනීමෙන් යුක්තයි. පින්වත පෙර සංසාර ජීවිතවලදී මානස සම්පත් ලැබලා අනුන්ගේ සපතට ඊර්ෂ්‍යා කරනවා යමක් කමක් හරි හම්බ කරගෙන ධාර්මික ජීවිතයක් ගත කරනවද ඒකට ඊර්ෂ්‍යා කරනවා ශ්‍රද්ධාවන්තයිද සිල්වන්තයිද ත්‍යාගවන්තයිද ඒකටත් ඊර්ෂ්‍යා කරනවා මේ ಗುಣධර්ම වලට පවා ඊර්ෂ්‍යා කරනවා ඊර්ෂ්‍යාව තරම් දෙයක් තවත් ඇත්තේ නැහැ පින්වතුනි ඉරිසියා කිරීමේ විපාකයක් නිසා අර පිරිස ඉදිරියට විසරදු යන්නේ මුළු ගැමිලා පැත්තකට වෙලා පින්වතුනි ගමේ රටේ පනාතේ වුණත් මුළු ගැමිලා දැන් සභාවක් ඉදිරියකට ගියොත් පින්වතුනි කල්පනා කරන්නේ පසකට වෙලා වාසය කරන්නට හේතුව මොකද අර පෙර ජීවිතවලදී පින්වතුනි අර ඉරිසියා කිරීමේ විපාකයයි ඉස්මතු වෙලා ආවේ කර්මය හැටි බලන්න ඒ නිසා පින්විත කල්පනාවට ගන්න කිසිම එකක් පින්විතුනි මේ iriසියා ක්‍රෝධකම් හිත තුළ ඇති කරගන්නට හොඳ නෑ. ඒව බැහැර කරන්නට ඕන. ඒ වගේම පින්විතුනි මේ වටිනා මනුෂ්‍ය සම්පත්තියක් ලැබූ පින්විතුන් අතර දකින්ට ලැබෙන දිස්සන්ති අපභෝගහ දිස්සන්ති මහා භෝග අල්ප ධන මහ ධන පින්විතුනි මනුෂ්‍ය සම්පත්තියක් ලැබූ පින්විතුන් අතර පින්විතුනි මේ මහා ධන ඇතිව මහා භෝග සම්පත්තිය ඇතිව උත්පත්ති ලබන්නට හේතුව තමයි පින්වතුනි පෙර සංසාර ජීවිතවලදී පින්වතුනි ශ්‍රමණ බමුණන්ට ශ්‍රමණ බමුණන් හැමෝදී පින්වතුනි ආහාර ටික පුද පූජා කරනවා දැන් ඔබ මොහොතක් කල්පනා කරන්න පන්සලකට ආරණ්‍යයකට දන් පින්කමක් කරනවා පින්වතුනි බොහෝ විට බත් වේදන ටික සකස් කරගන්නවා පූජා කරගන්නවා නමුත් ඔබ කවදාවත් පෑන් ටික පුද්ගලිනවද? පාන වර්ගයක් පුද පූජා කරනවද? මොහොතක් කල්පනාවට ගන්න පින්වතුනි. බොහෝ දෙනෙක් අපේ රටේ පින්වතුනි මේ පෑන් පුද පූජා කරගන්නේ. දැන් බලන්න සමහර විට දැන් මේ පොළොන්නරු පළාතේ පවා අපට අහන්න දකින්න ලැබෙනවා වතුර නෑ වතුර නෑ කියලා. හරි දුෂ්කර මිනිසුන්ට. එහේ පින්වතුනි මේ ලෝක ධාතුවට පහළ වී වදාළා වූ සරුවක් රාජෝත්තමයන් වහන්සේ උදෙසා තමුන්ගේ ලිදේ තිබෙන පෑන් ටික පෙරාගෙන මම කියනවට රුවන්වැලි මහා සෑරදුන් අභියස ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේ අභියස පින්වතනි පෑන්බඳුනක් පූජා කරන් නිරන්තරයෙන්ම සත්බුදුජාණන් වහන්සේලාගේ ගුණය සලකාගෙන තම නිවසේදී සරුවක් රාජෝත්තමයන් වහන්සේලාටයි මේ පෑන්බඳුන පූජා කරගන්නේ කියලා පුද පූජා කරගන්නේ කිසියම් හෝ පාන වර්ගයක් පුද පූජා කරගන්න. හවසට ගිලම්පස ටිකක් පුද පූජා කරගන්න. පින්වතනි කවදාවත් පෑන් වලින් අගහිගකමක් වෙන්නේ නැහැ. පෑන් වලින් අගහිගකමක් වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් බොහෝ මේ ජලයේ තියෙන නමුත් පුද පූජා කරගෙන නැහැ, පින් කරගෙන නැහැ, පින් කරගන්න දක්ෂ නැහැ. ඒ කරුණේ සමාදන් කරගන්න දක්ෂ නැහැ. මේ අහසින් ධාරානිපාත වැස ඇදහැලෙනකොට මේ ලොකුම විලේ පැන් පිරිසිදු පැන් රිදී රේඛාවක් බඳු අහසින් පතිත වෙන මේ වර්ෂා ජලයේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට මම පූජා කරගන්නේ පූජාම වේවා කියලා පූජා කරගන්න පින්වතනි කවදාවත් වතුරින් අභිහිකකමක් වෙන්නේ නැහැ මහ පොළොවට වැටිලා ජලයේ ඇනදොල පිරී ගලාගෙන යනකොට මේ හිතන්න මේ මහ පොළොවේ ජල නිධානයක් බවට පත් වෙන්න ඕන. මතුවට බුදුවන්ව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට ජල කිසිම කර ගන්නට උල්පත් බවට පැන නැගින්න ඕන. මේ හද පිළි ශ්‍රද්ධාවෙන් කරන ජල නිධාන පූජාව පූජාම වේවා කියලා කුද පූජා කරගන්න පින්වතුනි. මරණාසන්න මොහොතෙත් හැමදෙනාම වතුර ටික ඉල්ලන්නේ. මිනිසුන්ට අමතක වෙනම එකම දේ තමයි උත්තම සංඝ රත්නයට කවදාවත් පෑන් ටික පූජා කරගන්නේ බොහෝ පින්වතුන් අමතක කරන දෙයක්. එතකොට ප්‍රාණ වර්ග පුද පූජා කරගන්නවා. වස්ත්‍ර ටික පුද පූජා කරගන්නවා. කුමකෝ වස්ත්‍රයක් උත්තර සංගරත්න නිසා සිවුරු දෙන්න පුළුවන් මේ දේව යාන පූජා කරනවා මල් ටික පුද පූජා කරනවා සුවඳ දුම් පුද පූජා කටයුතු කරනවා සේනාසන පුද පූජා කරනවා දැන් හිතමු ආවාස දැන් ආවාසය තමන්ට ආවාසයක් පුද පූජා කරගන්න බෑ නමුත් පින්වතුනි මනසින් පුද පූජා කරන ආවාසයක් හදනවා විහාර මන්දිරයක් හදනවා එහෙම නැත්නම් අඹ වුණක් කෙසෙන් වුණක් පොල් වුණක් මනසින් අරමුණු කරගන්නවා අහෝ බුදු පසේ බුදුමහරහතුන් වහන්සේලාටයි මේ ආවාසය පුද පූජා කරන්නේ. මේ අඹ වින පූජා කරගන්නේ. මේ පොල්වත්ත පූජා කරගන්නේ. පූජාම වේවා කියලා පින්වතුනි මේ මනසින් පූද පූජා කරගෙන පූජ පින් කරගන්න පුළුවන්. අපි හිතමු රුවන්වැලි මහසෑය රදුන් වන්දනාවට යනවා. ජයශ්‍රී මහ බෝධින් වහන්සේ දලදා වහන්සේ කැලණි විහෙර ආදී වන්දනාවට යනවා. පින්වතුනි, ඔය පින්වතුන් හරියට මේ බලල් පාදයක් තරම් දෙයක්වත් අපි තුමු කරුණ කල්පි මුන් එතාදී දේවල ඒ දහන්නේ වර්ග එළවලු වර්ග පළතුරු වර්ග මේ බලල් පාදයක් තරම් දෙයක්වත් සකස් කරනවා ඒ හැම වර්ගයකින්ම සකස් කරගෙන ඒ පූජනීය සිද්ධාස්ථානෙම තගිහිලා ලස්සනට බන්දේශයක තැන්පත් කරලා හිසමට තබාගෙන බුදුගුණ මෙනෙහි කරමින් චෛත්‍රාජනන් වහන්සේ නම් පැදකුණු කරලා බුදුගුණ සිහි කර කර පුද පූජා කරගන්න පින්වතුනි කවදාවත් අග්ගනිකකම් ඇති උත්පත්ති ලබන්නේ නැහැ. ඒ කර්ම සමාදානයේ ඒ කර්මයේ විහිං තමුන්ට වස්තු සම්පත්, භෝග සම්පත් ලැබෙනවා. ඒකාන්ත වශයෙන්ම මරණිමත සුගතියක් කරා යනවා. පින්නතුනි ශ්‍රමණ බහුමන්ට ආහාර පාන දෙන්නේ නැත්නම්, වස්ත්‍ර දෙන්නේ නැත්නම්, යාන වාහන දෙන්නේ නැත්නම්, මල් දෙන්නේ නැත්නම්, සේනාසන දෙන්නේ නැත්නම්, ඇඳ ඇත් ඉන්නේ කොට්ට මිට්ට පුද පූජා කරගන්නේ නැත්නම් තෙල් මල් ආදී පුද පූජා කටයුතු කරගන්නේ නැත්නම් ඒ කර්ම සමාදානයේ හේතු කොටගෙන ගිහින් නිරේ උපදිනවායි කියනවා. මනුෂ්‍ය සම්පත්තියක් ලැබුවොත් පින්නතුනි ආලෝක භෝග අහෝ අජහිග කන් ඇතුවයි උපදින්නේ. කන්න බොන්ට නැතුව දිලිඳු වහසරන උපදිනවා. ඒ නිසා පින්නත මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ කල්පනාවට ගන්නේ මේ මහපාරි තනකොළ දකිනකොට දැන් මේ අනුරාධපුර පළාත ගත්තොත් පොළොන්නරු පළාත ගත්තොත් ඒ සත්ත්වින්ද තනකොළක් නෑ පින්වතුනි මේ මහ මේ දකින තනකොළ ඒ සාපිපාසාවන්ගෙන් පීඩිත සත්වයන්ට මේක ආහාරයක් වේවා කියලා කල්පනා කරනවා නම් පින්වතුනි ඒ හේතු කොටගෙන මහ පුණ්‍ය කර්මයක් සකස් වෙන්නේ ඒ නිසා මේ වටිනා මනුස්ස ජීවිතය තුළදී මේ හමාගෙන යන හුලගත් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාටයි පූජා කරගන්නේ පූජාම වේවා කියලා පූජා කරගෙන පින් කරගන්නේ මහ පොළොවේ පස් ටික වුණාවත් කමක් නෑ දැහැටට අරගෙන සරුවඥන් වහන්සේලාට මේ මහ පොළොවේ පස් පූජා කරගන්නේ පූජා කරවා කියලා පූජා කරගන්න කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් මොණියම් ගෙඩියක්වත් බිම පතිත වෙලා තියනවාද දැහැටින් ස්පර්ශ කළ සුදු තැනක තැන්පත් කරලා අහෝ සරුවඥන් වහන්සේලාගේ අනන්ත ගුණයටයි මේ පූජා කරගන්නේ පූජාම වේවා කියලා පූජා කරගෙන පින්වතුනි පින් කරගන්න මේ වටිනා අවස්ථාව මේ අවස්ථාව ගිලිහිල යන්නට එපා මේ මේ ජීවිතයත් පරලෝක ජීවිතයත් ਸਰව ප්‍රකාරයෙන් මහ වස්තු සම්පත් භෝග සම්පත් ඇතිව උපදින්නට නම් පින්විතනි හේතු වෙන්නේ අත්හැරීමමයි අත්හැරීම තපෝ ගුණයක් බෝසත් ගුණයක් නුවණතිව ප්‍රශංසා මුඛේ යුතුව කතා කළ දෙයක් පින්නත ඒ නිසා පින්නතනි හැමදාමත් নিরතුරුවම කර්මඵල කර්ම අදහගෙන තමන්ගේ නිවසේ ජීවත් කමක් නෑ සාදු සාදු සත් බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ගුණයට මේ දාන වස්තුව වේවා කියලා පුද පූජා කරගෙන පින් කරගන්න. සැබවින් පුද පූජා කරගන්න බැරි නම් පින්වතුනි දෙනෙත් දෙක පියාගෙන අරමුණු කරන් දාන වස්තුව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට පුද පූජා කරන්න. එහෙම පින්කම් නමෝමය දානයන් හැටියට අපේ බුදුහාමුදුර අපට දේශනා කළා. පින්වතුනි ඒ පුණ්‍ය කර්ම ඒ කර්ම සමාදානයේ හේතු කොටගෙන මරණින් මතු ඒකාන්ත වශයෙන්ම සුගතියක් කරා යනවාමයි. මනුස්ස ලෝකේ උත්පත්තිය කරාවොත් මහත් ධනේතුව මහත් භෝගේතුව උත්පත්ති ලැබෙන දිවිඳුව අසරණෝ යම් කෙනෙක් දකින්නවද ඒ පෙර ජීවිතවල දන් දිවනේ සත්තුසද ලක්ෂණය සත්තුසද ලක්ෂණය කියන්නේ මේ මස් පිඩුව වලින් උරහිස් දෙපැත්ත හරියට මස් පිඩු වලින් පිරීලා බඩකට වලින් මස් වලින් පිරීලා මේ පා ඇඟිලි ඒ වගේම දෑ මස් පිඩු වලින් පිරීලා සත්‍ය ස්ථානයක මස් පිඩු වලින් හොඳට පිරিলা. පින්වතේ එහෙම කෙනෙක් දකිනකොට මෙයා පෙර ජීවිතවලදී මිහිරි දේවල් ප්‍රණීත දේවල් දන් දුන්නු නිසායි කියලා අපි දැනගන්න ඕන. කෙසඟව විරූප වෙලා පඳු පැහැගින්නලා දුරුපිනියලා ඉන්නවා. පින්වතුනි ඒ පෙර ජීවිතවල මිහිරි දේවල් ප්‍රණීත දේවල් උත්තර සංගරුණට පුද පූජා කරගෙන ඉන්නේ පින්වතුනි. ඒ නිසා මේ වටිනා මනුෂ්‍ය ජීවිතවලදී බත් වෑංජන විතරක් නෙවෙයි පින්වතනි පෑන් ටිකක් පූජා කරගන්න. ගිලම්පස වශයෙන් පාන වර්ග වස්ත්‍රයක් වුණත් ඒ වගේම යාන මල් සුවඳ දුම් ඒ වගේම සයනාසන ආවාස දැන් අපි හිතමු තුරුවන්ගේ සරණයි කැඩිල බිඳිල තියෙන අරණ්‍ය සේනාසනික ස්වාමීන් වහන්සේලාට වහලයකට නැගෙන්න බෑ. අනේ අපි මේ විහාරයේ මේ කුටි අපි පිළිවෙලට සකස් කරනවා. අපි මේක බැතිබර දායකත්වයේ නිරන්තරයෙන් දරගෙන මේ විදිහට අපි මේ කුටිය සකස් කරන ආවාස පුද පූජා කිරීමේ පිනයි තියෙනවනේ. පින්වත්නි උත්තම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කොටගත් උත්තම සංඝරත්නයට දම්පැන් පුද පූජා කිරීමට වඩා මහත්ඵලයි මහානිසංසයිනේ හතර දිසාවේ වඩින උත්තම සංඝරත්නයට වේවා කියලා විහාරයක් කරවල පුද පූජා කිරීම, පොල්ලත් වලින් කළ දෙයක් පුද පූජා කිරීම, එහෙම නැත්නම් කරවල තියෙන දෙයක් නඩත්තු කරනවන අනන්ත අප්‍රමාණ ආනිසංස ලැබෙනවා පින්වතුනි. ඒ නිසා මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ කල්පනාවට ගන්ට අත්හයින්ට ත්‍යාගවන්ත බව පුරුදු පුහුණු කරගන්ට අරිහත් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සුබ මානවකයට සිහිපත් කරන දිස්සන්ති නීච කුලේනා දිස්සන්ති උච්චා කුලේනා පින්වතුනි නීච කුලේ උපදින උදවින්න ඇයි වැඳිය යුත්තට වඳින්න දන්නේ පිළිය යුත්තට පුදන්ට දන්නේ ගරු බුමන් දැකිය යුත්තට ගරු බුමන් දක්වන්න දන්නේ අසුනක් දිය යුත්තට අසුනක් දෙන්න දන්නේ මඟ ඉඩකඩ සලසල දිය යුත්තට මඟ ඉඩකඩ සලසල දෙන්න දන්නේ අන්න පින්වතුනි එහෙම උදවිය ඒ සකස් කරගත්තා වූ කර්මයේ විහිං ඒ කර්ම සමාදානයේ විහිං නිරේ ගිහින් උප්පත්ති ලබන්ට හේතු වෙනවා මනුස්ස ලෝකේ කරාවොත් නීච කුලවල උප්පත්තිය ලැබෙනවා. එතකොට මේ නීච කුලවල උප්පත්තිය ලබන්නේ මේ කර්මයේ විහිං පින්වතුනි. ඒක බුදුරජාණන් වහන්සේටවත් වෙනස් කරන්න බෑ. ඒ ඒ කරන කර්ම සමාදානයේ විහිණුයි පින්වතුනි මේ උස් පහත් විදිහට මේ නීච කුලවල උප්පත්තිය ලබන්නේ. ඉහළ කුලවල උප්පත්තිය ලැබුණු දෙවියන්වා අහෝ වැඳිය යුත්තට වඳිනවා පිළිය යුත්තට පුදනවා ගරුබු මන් දැක්විය යුත්තට ගරුබු මන් දක්වනවා අසුණක් දිය යුත්තට අසුණක් දෙනවා මගේ ඉඩකඩ සලසය දිය යුත්තට ඉඩකඩ ටික සලසලා දෙනවා පින්නතනේ එහෙම මනුෂ්‍ය සම්පත්තියක් ලැබු පින්නතනේ මරණය මත ඒකාන්ත වශයෙන්ම දිව්‍ය ලෝකයක උප්පත්තියක් කරා යන ඒ කර්ම සමාදානිය මුල් කොටගෙන දැන් අපි බොහෝ විට මේ ධර්ම දේශනාවට යන්නේ කොච්චි හරි පහසුයි. දැන් කෝචිස් නුගට බොහෝ උපාසකම්මල ඉත්‍රි උදවිය. සමහරට ස්වාමීන් වහන්සේ ළඟින් ඉන්නවා. එහෙම ඉන්න හොඳ නැහැ. ස්වාමීන් වහන්සේලාට සිවපද කැඩෙනවා. සමහර විට ස්වාමීන් වහන්සේට එක අසුනේ වාඩි වෙන තෙත්තෙකුට ඉඩකඩ නැති යනවා. එහෙම හොඳ නැහැ. ජීවිතින්වතුන් ඒ උපාසක උදවිය කල්පනාවට ගන්න ඕන. අනේ ස්වාමීන් වහන්සේට වහා අපි අසුන දෙන්න ඕන. මගේ ඉඩකඩ සලසලා දෙන්න ඕන. අපේ රටේ බොහෝ බෞද්ධ පිරිස තුනුරුවන්ගේ සරණින් ඒ දේ කරනවා. බොහෝ දිනෙක කරනවා. ඉතින් මේ වටිනා මනුස්ස ජීවිතය තුළ ඒ ඉහළ කුලවල උප්පත්ති ලබන්නේ අර වැඳිය යුත්තට වඳින වඳිනකොට සුදුසු ස්ථානයක වඳිනකොට මේ නලලත් බෑවැල මිට දෙදෙන පතිත විදියට පතිත වෙන විදියට වන්දනාමාන කරනවාද ආශේද වර්ණයේද සපේද බලයේද ලබන්ති හේතුන පින්වතුනි දෙවි භාගිත නිමිල වන්දනා කරනවා. ඒ වගේ විපාකයක් ඒ විදිහටයි ලැබෙන්නේ. ඒ නිසා මේ වටිනා මනුස්ස ජීවිතය තුළ වැඳිය යුත්තාට වනින්ද, ගරු බුහුමන් දක්විය යුත්තාට ගරු බුහුමන් දක්වන්න. පිළිය යුත්තාට කුඩන්න කල්පනා කරන්න. ඒ වගේමයි පින්වතනි මේ වටිනා මනුස්ස ජීවිතය තුළ අපට දකින්න ලැබෙනවා දිස්සන්ති දුප්පඤ්ඤා දිස්සන්ති පඤ්ඤාවන්තෝ දුප්පඤ්ඤ උදවිය නුවණ මඟ උදවිය ප්‍රඥාවන්ත උදවිය. පින්වත්නි නුවණ මඳව උප්පත්ති ලැබෙන්නට හේතුව සිල්වතුන් ගුණවතුන් මුණ ගැහෙන්නේ සිල්වතුන් ගුණවතුන් හැමිට ගිහිලා පින මොකද්ද පව මොකද්ද කුසලයේ මොකද්ද වැඩේ කුමක්ද අවඩේ කුමක්ද අර්ථේ කුමක්ද අනර්ථේ කුමක්ද නෑ පින්වත්නි විමසන්නේ අපට පිළිසරණක් යහපතක් වෙන්න කුමක් කළොත්ද ස්වාමීනි නෑ විමසන්නේ පින්වත්නි මනුෂ්‍ය සම්පත්තිය ලැබුණත් ඒ කර්ම සමාදානයේ හේතු කොටගෙන පින්නතනේ අන්න නුවණ මදව උප්පත්තිය ලැබෙනවා. ඒ කර්ම සමාදානයේ බලවත් තුළ තිබුණොත් පින්වතුනි නිරේගින් උත්පත්තිය ලබනවා. නිරේගින් උත්පත්තිය ලබන. ඇයි? ස්වාමීන් වහන්සේලා හැමෝදි කිසිම විටක විමසන්නේ පින්වතුනි. දැන් බොහෝ විට පන්සලකට යනවා, අරණ්‍යයකට යනවා. විමසා බලා කටයුතු කරන මොනතරම් උතුම්ද? තමන්ට දෑතට අරගෙන ඉඳලා කරගෙන අතපතු ගන්න පුළුවන්. ඒකත් විමසා බලා කරනවා. පින් දහම කුසල ධර්මයන් රැස් කරගන්න දිවි ජීවිතය ගත කරන පින්වතුන්ට මොනතරම් පුළුවන්ද? ඒ වගේමයි පින්වතුනි මහ ප්‍රඥාවන්ත උපදිනවා. ප්‍රඥාවන්ත නුවණතේ උදවිය මනුෂ්‍ය සම්පත්තිය ලැබු පින්වතුන් අතර පින්වතුනි ඒ නුවණ ඇතිව උප්පත්තිය ලැබෙන්නට හේතුව තමයි සීලවතුන් ගුණවතුන් හැමෝදී අනේ ස්වාමීනි පින කියන්නේ මොකද්ද? පව කියන්නේ මොකද්ද? කුසලයේ කියන්නේ මොකද්ද? වැඩේ කියන්නේ මොකද්ද? අවදේ කියන්නේ මොකද්ද? අර්ථය අනර්ථය කියන්නේ මොකද්ද? පින්වත්නි විමසනවා. නිරන්තරයෙන් විමසනවා. සිල්වතුන් ගුණවතුන් මහා ප්‍රඥාවන්තයෝ වෙලා උත්පත්ති ලැබෙනවා පින්වත්නි. දැන් පහසල් යන දරුවෙක් වුණත් තමන්ට වැටෙන්නේ නැති කරුණු ගුරුවරයාගෙන් විමසන්නේ නැත්නම් නුවණ මඩවයි උත්පත්ති ලැබන්නේ පින්වත්නි. ඒ නිසා මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ කල්පනාවට ගන්නට මිනිසුන් උත්පත්ති ලැබපු උදවිය පින්වතුනි මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ ඒ දුක්ඛඤ්ඤව උපදින්නේ නුවණ මදව උපදින්නේ මේ කර්ම නිසායි කියලා මනකට තේරුම් ගන්නට ඕන. නිරන්තරයෙන්ම මනසින් යුතුව විමසනවා නම් ධර්මයේ දරාගෙන ඉගෙනගත්තු දෙයක් වුවත් නුවණින් යුතුව විමසනවා නම් මනසනුපෙක්කිත විත්‍යා සුප්පටි විද්‍යා මනාකොට නුවණින් විමසමින් ජීවිත අවබෝධය ඇති කර ගැනීම පිණිස වැර වීර්යවන්ත වෙනවා. පින්විතනි ප්‍රඥාව නුවණස පලාන යනවා. රාග ද්වේෂ මෝහාදී ක්ලේශ ධර්ම විසමතිය වෙනකොට චත්තාරෝමේ මහරජා ලෝකේ අතිබලා භූසා රාගෝන් රාගෝ දෝසෝ මන්දෝ මෝහෝ එත්ත පඤ්ඤානගාදති රාගය ද්වේෂයයි මෝහයයි ආකල්ලි එතන ප්‍රඥාව පිහිටන්නේ නෑ කියනවා මූණස පිහිටන්නේ නේ කියනවා. සත්‍යයට මැනික පින්නතෙන ප්‍රඥාව පඤ්ඤා නරා රතන වටිනා මනුස්ස ජීවිතය තුළ මහ නුවණෙත් එක්කෙනට තමුන් කල්පනාවන්ට ගන්න උන මහ ප්‍රඥාවන්තෙක් වෙන්නට කල්පනාවට ගන්න උන සාරිපුත්ත මහරහතුන් වහන්සේ පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලය තුළ ලක්ෂයක් මහා රහතන් වහන්සේලා පිරිවරාගෙන කසාවතින් බබල බබල වීතිය වඩිනවා දැක්කා. බහුණෙකු හැටියට වහ වහ පින්විතනි මුස්නක් අරගෙන ඇමදලා ඇහැල මල් වලින් සාරසලා සාරවත්යන් වහන්සේට වැඩින්ට ඉඩකඩ සලසලා බුදු ගුණ ප්‍රශස්ත විදියට කියන්නට යෙදුණා. මහා සෞර ජලාශනයට අග්‍රයි සරුවක් ඥානනි ස්නේරු පර්වතයේ පර්වතයට අග්‍රයි සරුවක් ඥානනි හැම නුවණට වඩා බුදු නුවණම අග්‍රයි ਸਰවඥාණනි ਸਰවඥාණන් වහන්ස නිදුකාණන් වහන්ස පසස් ඇතියාණන් වහන්ස සාත්‍ය පුත්‍රයාණන් වහන්ස සාදු සාදු මම සදා වඳින්නම් කියලා පින්විතනි ප්‍රශස්ත විදියට බුදු ගුණ කියමින් වන්දනා කරන් තියදුනා සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා ප්‍රඥාවන්තයින් අතරින් අගතනතුරු ලබන්ට මේ සම්බුදු සසුන තුළ හේතුණා පින්විතනි ඒ නිසා පින්විත වටිනා කර්ම සමාදානය මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය සම්පත්තියක් ගිනා ගන්නට නම් අපි යහපත් විදිහට කර්ම සකස් කරගත යුතුමයි. අපි පෙර සංසාර ජීවිතවලදී කොයි ආකාරයකද කර්ම සකස් වුනේ? බලවත් විදිහට මේ කර්ම සකස් වෙලනේ. ඒ නිසා මේ මනුෂ්‍ය ලෝකේ අපි උප්පත්තියක් ලැබුවේ. මනුෂ්‍ය සම්පත්තියක් ලැබුවත් දීර්ඝාංශ අඩු නම් ඒ පෙර ජීවිතවල ප්‍රාණඝාතාදී පාප කර්මයි පින්නතේ අල්පායුෂ්ක වෙන්නට හේතුව ප්‍රාණඝාතය දීර්ඝායු සම්පත්තිය ලබන්නට සත්ත්වඝාතනයෙන් වැළකීලා වාසය කළා බොහෝ රෝග පීඩාවන් වලට ගොදුරු වාසය කරන්නට හේතු වෙනවා සතුන්ට හිංසා කරනවා පීඩා කරනවා දුක් දෙනවා දඬු මුගුරු වලින් පළවා හරිනවා බියවද්දනවා එහෙම නොකරන උදවිය පින්වතනි රෝග පීඩාවන් ඇත්තේ නැහැ වචනයකින්වත් අනුකරණ පව්කම් වලට හවුල්කාරී වෙන්නට එපා දිනිතින් දැකලා හෝ දේශවන් වලින් හෝ දෑත් දෙපා වලින් අනුකරණ පව්කම් වලට හවුල්කාරී වුණොත් රෝග පීඩාවන් වලට ගොදුරු වෙනවා පින්නතනේ. දිනෙත් දෙකින් සිල්වතුන් ගුණවතුන් හැදු වැඩු දෙමව්පියෝ සත්පුරුෂෝ බොමලු සෑමලු දැකලා සාදු සාදු කියලා සාදුකාරයක් දුන්නත් නිර්පාට දිනෙත් දෙකක් ලැබේ. අහනවා නම් මේ සවන් යුග යොමු කරන බුදු අනාහඬ වෙන මොනවා හෙවත් අකුසල් ධර්මයි වැඩෙන්නේ. කතා කරන නම් පින්වතනි කතා කරන්න බුදුබණ බොරුවෙන් කේලමෙන් පරුස වචනින් හිස් වචනේ වැළකුණු වචනයක් මේ දයත් දෙපා සිල්වතුන්ට ගුණවතුන්ට හැදූ වැඩූ දෙමාපියන්ට සත්පුරුෂයන්ට යුතුයකම් මෙහිකම් ඉෂ්ට සිද්ධ කරන්න යොමු කරන්න පින්වතුනි කවදාවත් පින්වතුනි රෝග පීඩාවන් වලට බුදු නෙන්නේ සැපසේ සුවසේ දිවි පෙවිත ගත කරගන්න පුළුවන්කම ලැබෙනවා ඒ වගේමයි පින්වතුනි ක්‍රෝධය දේශේ පහල කරන්නට එපා විරූප වෙනවා ඉන්න ප්‍රකෘති ස්වභාවය වෙනස් කරන්නට එපා වචනය කියනකොට ගැටෙන්න එපා läගෙන්න එපා කරුණාව මෛත්‍රිය ආදී උතුම් ගුණධර්ම සමාදන් වෙන උපායයෙන් බහුල කොට වාසය කරන්න භෝග විශේෂණයකින් හෝ ඥාති විශේෂණයකින් පින්විතේ රූප සම්පත් ඇතුළු උත්පත්ති ලබන්නේ අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරනවා නම් අල්පේසාක්‍ය උපදිනවා අනුන්ගේ වස්තු සම්පත්තියට භෝග සම්පත්තියට නැනවත්කමට ශ්‍රද්ධාවන්තයි නම් සිල්වන්තයි නම් ඒකට මුදිතා ගුණය ඇති කරගන්නවා සතුටු සිත් ඇති කරගන්නවා අනේ අපේ කෙනෙක් නේ අපේ කෙනෙක් නේ කියලා බලවත් විදිහට සතුටු සිත් උපද්ද ගන්නවා පින්විතනි ඒකාන්ත වශයෙන්ම මනුෂ්‍ය සම්පත්තියක් ලැබුවොත් පිරිස ඉදිරියට විසරද වෙලමෙනවා බයත් ඇති ගැනීමක් ඇත්තේ මහේසාක්‍යයි ඒ පිරිස ඉදිරියේදී ආනුභාව සම්පන්නයේ යුක්තයි ඒ වගේම බලන්න පින්විතනි දිලිඳුව අසරණව ඉන්නවා. මහ වස්තු සම්පත්, භෝග සම්පත් තියෙන උදවිය ඉන්නවා. දිලිඳු වෙන්නට හේතුව තමයි දාම්පම් පුද පූජා කටයුතු කරන්නේ. ඒ නිසා හැමදාමත් දැන් අපි හිතමු ඔය පින්තුන් අපි හිතමු සම්බුද්ධ ශාසනයේ උදෙසා වේවා කියලා අඹ වෙන කෙසෙල් වෙන අක්කරයක පමණ එහෙම නැත්නම් පොල්වත් පූජා කරගෙන නැහැ කියලා තුනුන්ගේ ශරීරය මානසින් අරමුණු කරන අඹ වෙනවා මම මාව සකස් කරනවා. දිය හැලෙමින් පිළි සකස් කරනවා, කුටි සකස් කරනවා. හදපේ ශ්‍රද්ධාවෙන් යුතුව මේ අඹ උයන මම පුද පූජා කටයුතු කරගන්නවා. පූජාම වේවා කියලා පින්වතුනි මනසින් පුද පූජා කරගන්න. පින්වතුනි කවදාවත් දිවිදු උපදින්නේ නැහැ. මහ වස්තු සම්පත්, භෝග සම්පත් ඇතුව උත්පත්ති ලැබෙන්න පින්වතුනි මේ පුණ්‍ය ධර්මයේ හේතු වෙනවා. ඒ නිසා මේ වටිනා මනසින් මනසින් මනෝමය දහමේ පුද පූජා කරගෙන පින් කරගන්න පුළුවන් පින්වතුනි. තිලෝක විජේ ශක්ති රජුරු අපේ බෝසත් උත්තම ඒ උත්තම මනසින් මහා සංඝ දාන ආදී පුද පූජා කටයුතු කරගන්න තියෙන්නේ. ඒ වගේමයි පින්වතුනි මනුෂ්‍ය සම්පත්තිය ලැබපු පින්වතුන් අතර නීච කුලවල උසස් කුලවල උප්පත්ති ලැබු උදවින්න අර නීච කුලේ උපදින්න හේතුව මොකද්ද? වැඳිය යුත්තට වමින්ට පිදිය යුත්තට පුඩන්ට ගරුබුමන් දැක්විය යුත්තට ගරුබුමන් දක්වන්ට අසුනක් දිය යුත්තට අසුනක් දෙන්න දාන්නේ නැහැ. පින්වතුනි වඳින පුදුන ගරුබුමන් දක්වන අසුනක් දෙන එහෙම බුදුවිය. මරණින් මතු දිව්‍ය ලෝකේ යන මනුෂ්‍ය සම්පත්තියක් ලැබුණොත් ඉහළ කුලයක උත්පත්තිය ලැබුණා පින්වතුනි. ඒ වගේමයි පින්වතුනි මොන මඩවත් මහ ප්‍රඥාවන්තයෙක් වෙලා මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ උත්පත්තිය ලබන්නට හේතුව විමසන්නේ නැත්නම් පින කියන්නේ පව කියන්නේ කුසලයේ වැඩේ ආර්ථය අනර්ථය විමසන්නේ නැත්නම් නුවණ මඳවයි උපදින්නේ. මොහොතක් කල්පනාවට ගන්න. අපි දන්නා සම්මුදු සසුන තුල හිටියා පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක් සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහන බබෝ කොහොමද සැපසනීප කියලා. අනේ මොන සැපයක්ද ස්වාමීන් වහන්සේ? නම මාසයක් හත් අවුරුද්දක් මම ලේහලියක තැම්බුණා කියලා කිව්වා. ලේහලියක තැම්බුණා කිව්වා. සුප්පවාසා මෑණියෝ දරුවන් ප්‍රසූත කරගන්නට බැරුව නම මාසයක් දුක් විඳින්න තුනේ. අර කෙනෙක්ට දරුව බලන්න ඒ දරුවගේ මුණ ඒ නිසා පින්නතුනි මේ වටිනා මනුස්ස ජීවිතය තුළ තමන් මහ ප්‍රඥාවන්තයෙක් වෙන්නට නම් සත්පුරුෂයන් ඇසුරු කරන්ද රාග ద్వේෂ මෝහ ආදී ක්ලේශ ධර්ම ප්‍රහාණය කරන්න කල්පනාවට ගන්න. ඒ රාග ద్వේෂ මෝහ ආදී ක්ලේශ ධර්මයන්ගෙන් අපට කිසි කලකට යහපතක් වෙල නැහැ. රාග ద్వේෂ මෝහ ආදී ක්ලේශ ධර්ම අභිනන්දනය කරනවා කියන්නේ ಗುಣ කියනවා කියන්නේ සසරට වැටෙනවා. ජාති ජරා මරණ ධර්ම අපට පිළිගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුනි බුද්ධ ආදී බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිට්යයි සුඛයි මధుරයි කොට දේශනා කොට ලැබුවා වූ අමෘත මහ නිර්වාණ ධාතුව පිණිසම මේ උතුම් සද්ධර්ම දේශමත් හේතු වාසනාම වේවා කියලා තුන්වන් ඒ සරණින් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ